හොඳයි හැම දිනකටම සිරුවන් සරණයි අද 2018 සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා අපි එකතු වෙන්නේ යුරෝපා කලන මිතුරුමුත් සමග වගේම ලෝකවාසී අනිකුත් කලන මිතුරන් සමග තවන්නට සිතලසෝස්ති කරන ධර්ම සාකච්ඡාවට අද අපිට ඉතාමත් විශේෂ දවසක් කාලයකට පස්සේ මම හිතනවා අපි මේ යුරෝපා සාකච්ඡාව පටන්ගෙන අවුරුදු 4ක් පමණ වෙනවා පසුගිය කාලේ පංචවිස්ථාන මහා පූජාව හේතුවෙන් කාර්ය බහුල සත්‍යයක් තිබුණු නිසා තුස්ස මහත්මයාටත් ඒ වගේම යුරෝපයේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ඉතාම කාර්ය බහුල සත්‍යයක් තිබුණු නිසා අපිට මාස ගණනක පමණ කාලයක් මේ සාකච්ඡාව කරන්න හයි සත්‍යයක් තිබුණා. කොහොම නමුත් අද දින අපි වාග්යමත් වුණා මේ සාකච්ඡා මාලාව නැවත වරක් ආරම්භ කරන්න. ඒ වගේම අද තවත් විශේෂ දවසක් අද අපිට අලුතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙනවා පූජ්‍යපාද මිස්ටර් කම්මසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම මම කැමති ස්වාමීන් වහන්සේව අපිට පිළිගන්න ඒ වගේම ඒ පිළිගැනීම කිරීම සඳහා අපේ මේ සාකච්ඡාවලට මූලික වූ අපේ කල්යාණ මිත්‍රයෙක්ට යොමු වෙන්න ඒ තමයි අපි කවුරුත් අඳුරන ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පදිංචි අපේ ලලිත් දලුවත් මහත්මයා ඒ මහත්මයා තමයි අපේ කල්යාණ මිත්‍රත්වයෙන් අපි සැවම එකතු කරලා මේ වගේ සාකච්ඡා ධර්ම සාකච්ඡා ඒ වගේම අපේ ධර්ම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා අපිට නිවන් මාර්ගය හෙළි කිරීම සඳහා පුරෝගාමී කටියට දැන් අවුරුදු 20කට අධික කාලයක් මේකේ සේවයේ නියුත් වෙලා අපිට ඒ සේවය කරන මහත්මයෙක් ඉතින් ඒ කල්යාණ මිත්‍ර ලලිත් දලවත්ත මහත්මයාට මම ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා. පූජ්‍යපාද මිත්‍රක කමසිරි ස්වාමීන් වහන්සේව අද වැඩසටහනට පිළිගෙන අපිට ඒ වගේම ආරම්භයක් ලබා දෙන්න ලෙස. කෙලොන් සර්ණයි දලවත්ත මහත්මයා. කෙලොන් සර්ණයි හැමදෙනාටම ඉතින් අපි ගෞරවයෙන් ජයන්ත මහත්මයා මතක් කළා වගේ අපිට අද වාසනාවන්ත දවසක් බවට පත් වෙනවා විශේෂයෙන්ම ඉතාමත්ම අගනා පූජාවකට සම්බන්ධ වෙන්න අපිටත් අවස්ථාව ලැබුණා. ආසේ ජීවත් වෙන මේ සෞන්දර්යශීලී යුරෝපෝ යුරෝපයේ වැඩසටහන සංවිධානය කරන තුෂ්‍ය රාජපක්ෂ මහත්මයාගේ මහත් වූ උනන්දුවෙන් මේ සංවිධානය කරපු වැඩසටහනට අපි සම්බන්ධ වුණා. මම හිතන්නේ සම්බන්ධ වෙච්ච හැමදේම හැමදෙනාම දන්නවා එහෙම නැත්නම් රූපවාහිනිය දැක්කම හැමදෙනාම දන්නවා මොනතරම් වගනා කාර්යයක් ඒකද කියලා. ඉතින් ඒ දැක ගන්න අපේ පින්කත් බිම ගැන අපි සතුටු වෙනවා. ඉතින් ඉන් අනතුරුව මේ පැවැත්වෙන ප්‍රථම ධර්ම සාකච්ඡාව අපේ ගෞරවනීය සාන්වහන්සේ අද සම්බන්ධ වෙන ප්‍රථම වතාවට නිසා උන්වහන්සේ සමහර වෙලාවට සවන සිසිත ගැන අහලා ඇති. උන්වහන්සේගේ නම නම් අපි හොඳින් දන්නවා. මම කිප්සලක් උන්වහන්සේ මම මේ වෙලේ කමලසිකේ සාන්වහන්සේ ගැන මිස්සක කමලසිකේ සාන්වහන්සේගේ නම දැන් මම දැනගෙන හිටියම කියලා දෙන්න දෙකයි යනවා කාරණා. ඉතින් ගෞරවනීය සාරණාංශ අපි මේ කරන්නව ධර්ම සාකච්ඡාමය වැඩසටහන දැන් අවුරුදු 20කට අධික කාලයක් තිස්සේ පවත්වගෙන යනවා. ඉතින් මේවන් සාකච්ඡා නොමැති කාලයක අපි පටන් ගත්තේ. ඉතින් ලෝකේ බොහෝ අය මේවා මේ සාකච්ඡාවන් ශ්‍රවණයට සවන් දෙන බව අපි දැන් දැන් තව තවත් දැනගන්න ලැබුණා. මොකද ලංකාවේ පූජාවට ගිය වෙලේ සමාජ මේ කුදන්නේ තියයි මේ එවිලා කතා කරනවා. ඒගොල්ලෝ මේ ලංකාවේ දුෂ්කර පළාතේ ඉන්න මේ සවන සිස්සස් ඔස්සේ විචාරතරන අහනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ මතක් කරේ ආඩම්බරකම කර මානයකට වඩා අපේ මේ ගෞරවය ස්වාමීන් වහන්සේලා මේ උතුමාල වෙනියා මේ කරන්නව දේවල් අපි හිතනට වඩා දුර ගිහිල්ලා බොහෝ අයට සේවයක් වෙන බව මතක් කරන්න. ඉතින් ඔබ වහන්සේ අද ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඒත් කාර්ය බහුල සත්‍යම් බොහෝ තිබෙදී මේ අප වෙනේ නිදිපත් වීම සම්බන්ධයෙන්. ඉතින් අදින් මේ පටන් ගන්න මේ ඉදිරියටත් වහන්සේගේ සම්බන්ධතාවයන් අපිට ලැබී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් යුරෝපයෙන් අද මේ දේශනා පටිගත කරලා දැන්ම ඔන්ලයින් ප්‍රචාර කරනකොට බොහෝ අය වෙනත් සාන් දෙනවා. ඔඩු 15 20 පස්සේ සාන් දෙන්න පුළුවන්. ඒ හැම දිනමත්ම වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා සාන්වහන්සේ අපිට සංකාරිත ධර්මයෙන් විදක් පහදා දෙන්න. ඉන් අනුතුරුව අපි ඔබ වහන්සේ ගේ උපකාරය ඇතුව ධර්ම සාකච්ඡාවක් අද දවසේදී පවත්වන්න කල්පනා කරනවා. ඉතින් නාතෝතාවක් নমස්කාර කරමින් ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි. සියලු දෙනාටම ත්‍රිවන් සරණයි. මට උත්තර එක්කල්සෙන් දේශනාවක් සහ සාකච්ඡාවක් කරන්න කියලා මෙතන තුලින් ලිමක් කරලා තිබුණා. ඒ නිසා මම විරුද්ධාරීය සූත්‍රය මම හිතන්නේ සූත්‍රය තියෙන ස්ථානය ඒ පිළිබඳව කල්ලාතු දැනුම් දීලා තිබුණා. ඒ නිසා මම නැවත සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. සහ මම පළපුව මට තේරෙන දෙයක් තමයි මේ කණ්ඩායම ඇතුලේ ම කොමාරු අදහස් වලට අනුව මට තේරෙන තමයි මේ උත්තරේ පිළිබඳව බොහෝ දෙනෙකුට දැනුමක් තිබුණේ නැහැ කියන එක වෙලද්වාර සූත්‍රය පිළිබඳව. ඒක පුදුම දෙයක් නෙමෙයි මීට පෙර මීට පෙර වුණත් මට ඒ අත්දැකීම තිබුණා. බොහෝ දෙනෙකුට අප්‍රකට සූත්‍රයක් විරුද්ධාරීය සූත්‍රය කියලා කියන්නේ. මම හිතන්නේ මම ඒ ගැන ප්‍රසිද්ධ මහත්මයාට මතක් කරා. අපේ ගැටලුව තියෙන්නේ දෙතන කියලා. මොකද විරුද්ධාර සූත්‍රය මේ විදිහට අප්‍රකට විය යුතු සූත්‍රයක් නෙමෙයි කියන කාරණේ. මොකද අපේ ශාසනයේ කොටස් හතරක් තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස. එතකොට භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍ර තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරපු සූත්‍ර තියෙනවා. මේ දෙපිරිසටම එකට දේශනා කරපු සූත්‍ර තියෙනවා. බොහෝ විට භික්ඛවේ කියලා බුදුරජාණන් වහන්සේ පටන් ගන්න ආමන්ත්‍රණය කරන සූත්‍රවල තියෙන්නේ භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වය වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර. ඒකට උපාසක උපාසිකාවන් වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒතර භික්ෂු ශාසනය වගේම අපට වචනයක් පාවිච්චි කරන්න පුළුවන් උපාසක ශාසනය භික්ෂු භික්ෂුණී ශාසනය උබතෝ සංඝයා සහ උපාසක සහ උපාසිකා සංඝය කියන වචනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වචනේ අර්ථය සහ ඒ පාවිච්චි කරලා තියෙන විදිහට. එතකොට මේ අපේ උපාසක සහ උපාසිකාවන් වර්තමාන භාෂාවෙන් අපි ගත්තොත් මේක පොදු වචනයක් බෞද්ධයා කියන එක. අ එතකොට මේ උපාසක සහ උපාසිකාවන් කියන සම්ප්‍රදාය අපේ ඉතිහාසයේ බිහි වෙන්නේ වේල්දුහාර සූත්‍රය සහ මහානාම සාක්කය සම්බන්ධ සූත්‍රවලින් තමයි අපේ උපාසක සහ උපාසිකා කියන සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ පටන් ගන්නෙ. ධම්මචක්ක සූත්‍ර දේශනාව විසු සම්ප්‍රදාය ආරම්භ වීමට මුල් වෙන සූත්‍රය වගේම තමයි බෙරුද්ධාර සූත්‍රය උපාසක සම්ප්‍රදාය ආරක්ෂා වීමට ආරම්භ වීමට පදනම් වැටෙන සූත්‍රයක් කියන එක. එතනදී අපි තේරුම් ගන්න ඕන යම්කිසි ගිහි කෙනෙක් යම්කිසි ගිහි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරලා පැවිද්දට ඇතුළු වෙච්චි සූත්‍ර තියෙනවා. ඒ පැවිදි කිසි කෙනාට දේශනාව කරනවා ඒ දේශනාවේ අවසානයේ හෝ ඒ පසුව යම් කාල පරිච්ඡේදයක කිසි කෙනා ඒ ශ්‍රවණය කරපු කෙනා ශාසනයට ඇතුළු වෙනවා. වික්ෂුවක් බවට පත් වෙනවා. එතකොට ඔහු ඔහු ඇය ගිහි කෙනෙක්ව සූත්‍ර දේශනාව ඇහුවට ඒ අය පැවිද්දට ඇතුළු වෙච්ච අය ඒ සඳහා අවශ්‍ය පසුබිම බාහිර පසුබිම සහ මානසික පසුබිම පදනම තිබෙන අය. එම දේශනාවල දේශනාවල් වෙනස්. ඒ දෙම දේශනාවල ස්වරූපය වෙනස්. හැබැයි ගිහි අයට ධර්ම දේශනාවක් සිත කරලා බුදුරජාණන් වහන්සේ ඇයි දිගින් දිගටම ගිහි ජීවිතය ගත කරන අය හැටියට ජීවත් වෙනකොට එම පිරිසට දේශනා කරන ලබන සූත්‍රයේ ස්වරූපය වෙනස් වෙනස් වෙනවා. දැන් අපිට මේක මම විවෘත ඉඳ තියෙනවා සාකච්ඡා කරන්න සහ තේරුම් ගන්න විමසලා බලන්න කියලා. අපිට මේ වෙනස හඳුනා නොගැනීම මේ වෙනස තේරුම් නොගැනීම ගැටලුව අපි එහි නරක විපාක මම අත්දකිනවා කියලා මම කියන්න කැමතියි. පෞද්ගලික දශක තුනක විතර කාලේ ඉතිහාසයේ අපි දිහා බැලුවොත් එහෙම සමහර සූත්‍ර දේශනාවල් තියෙනවා අනාගාමි කෙනෙකුට කරන දේශනාවල් සමහර සූත්‍ර දේශනාවල් තියෙනවා සෝතාපන්න කෙනෙකුට කරන දේශනාවල් තව සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ දේශනාව අවසානයේදී සෝවාන් භාවයට හෝ මාර්ගඵලයකටපත් වෙන්න සුසුකම් තියන අයට කරන දේශනාවක්. එතකොට එම දේශනාවල් සහ එහි උගා අන්තර්ගත වෙන පුහුණු කිරීම කර්මස්ථාන අදාළ කරගන්න බෑ නැත්නම් ප්‍රායෝගික ක්‍රියාවක් නගන්න බෑ ගිහි ජීවිතයක ගත කරන කෙනෙකුට ඒක තමයි යථාර්ථය. එතකොට මෑතක අපි අවධානය වැඩි යොමු වෙලා තිබුණේ කුමක් හෝ හේතුවක් නිසා එම වර්ගයේ සූත්‍ර දේශනාවන් වලට මාර්ගඵලලාභීන්ට දේශනා කරපු සූත්‍ර ඊළඟ මාර්ගඵලයටපත් වීම සඳහා දේශනා කරපු සූත්‍ර. එතකොට එම එම සාක්ෂාත්කාරවල එම සංවාදයන් හුදෙක් තර්ක විතර්ක බවට තත්ත්ව අවසන් වෙනවා මිස ප්‍රායෝගික අර්ථයකින් ගැනීමක් අවබෝධ කර ගැනීමක් වටහා ගැනීම ඉතිරෙන්නේ නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තිබෙද්දී ඒ එහෙම තත්ත්වයක් තිබෙද්දී විරුද්ධහර සූත්‍රය යටපත්ව තිබීම එහි තවත් එක එක්තරා විදිහක අපේ සංවේගයකට කාරණයක්. ඇයි මේ සූත්‍රය යටපත් වුනේ අපිට කියන කාරණේ. ඊළඟට කෙනෙකුට තරණයක් කරන්න පුළුවන් ධර්මය කියන එක ගිහි හෝ පැවිදි කියලා නෙමෙයි ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කියන එක. ඒකේ අර්ථයක් තියෙනවා. ධර ඒ ඒ ධර්මය. හැබැයි ධර්ම පරයයක් කියලා කියන්නේ ඒ ධර්ම ධර්මයේ පුහුණු කරන ක්‍රමවේදයක් කියලා කියන්නේ ඒක නිහි ජීවිතයක් ගත කරන කෙනෙක් සහ පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් අතර වෙනසක් තියෙනවා. ඒකට මම දීර්ඝව කරුණ දක්වන්නේ නැහැ. සරල උදාහරණයක් අපේ ආයුර්වේදයේදී ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේදී භික්ෂුන් වහන්සේ කෙනෙකුට බෙහෙත් නියම කිරීමත් ගිහි කෙනෙකුට බෙහෙත් නියම කිරීමත් අතර වෙනස්කමක් තියෙනවා. මොකද භික්ෂු ප්‍රවැත්ම සහ භික්ෂු විනයට අනුකූලව බෙහෙත් ලබා දීම ඖෂධ ලබා දීම කියන එක වෙනම කාරණයක්. ඒක ගිහි කෙනෙකුට ඖෂධ ලබා දෙන විදිහට දෙන්න බෑ. ඒකට මේ බෙහෙතක් හේත ගැනීමේදී පවා වෙනසක් තිබෙන ජීවිත මේ වටපිටාවල් තියෙන්නේ මේ. එතකොට එවැනි තත්ත්වයක් තුළ ධර්ම මාර්ගයේ පුහුණු වීම කියන එක අපිට පැහැදිලි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වගේම සමහර සූත්‍රවල ගිහියට දේශනා කරපු සූත්‍රවල අපි හලව දාන වචනයක් තියෙනවා කාලේන කාලම් කියන එක. කියන්නේ ඒ දේශනාව අහලා කාලයකට තමයි ඒක නා පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට එකවර පැවිදි ජීවිතයට යන්න බෑ. මොකද හේතුව ඔහුට වගකීම් තියෙනවා. ඒ ඔහු පැවිදි ජීවිතයේ ගියොත් එහෙම එතන ඇතිවන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලු ටික විසඳලා අවශ්‍ය සුදුසු පියවරවල් ටික අරගෙන තමයි පැවිදි ජීවිතයට කෙනෙක් ඇතුල් වෙන්නේ. එහෙනම් මේ කාරණා ටික අපි හරියට හඳුනා ගැනීම, තේරුම් ගැනීම කියන එක වැදගත් වෙනවා. ඒ නිසා මම මුලින් මේ කාරණේ සඳහන් කරේ. එතන මම අද දවසේ මේ විරුද්ධාර සූත්‍රය තෝරගන්නේ බෞද්ධ කිහි සමාජයට අදාළ අදාළ මාතෘකාව සාකච්ඡා වෙන සූත්‍රය නිසා. ඒ වගේම තමයි මේ සූත්‍රය ලෝකයේ සිටින ආගම් අදහන ජනගහනේ 90ක් විතර 90කට අදාළ මාතෘකාව 100කට 90 190ක අභිලාෂය සඳහන් වෙන අභිලාෂය ඇතුළත් වෙන සූත්‍ර දේශනාව ධර්ම කරුණු පරයයක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එනිසා මේ බෞද්ධ අයට බෞද්ධයාට පමණක් නෙමෙයි ලෝකයේ ආගම් අදහන හැම කෙනෙකුටම අදාළ වෙන අනුරූප කරගත හැකි සහ ලෝකයේ මේ ආගම් පිළිබඳව තියෙන ගැටලුව විසඳ ගන්නත් පුළුවන් ආගම තියෙන්නේ මොකටද කියන එක හඳුනා ගන්නත් පුළුවන් ඒ ආගම කොහොමද හැඩගස්සරගත යුත්තේ කියන එක හඳුනා ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි විල්ද්වාර සූත්‍රය හේතුව මේ සූත්‍රයට අදාළ දේශනාවට අදාළ ප්‍රශ්නේ අහන්නේ බ්‍රාහ්මණ ගමක පිරිසක්. එතකොට බ්‍රාහ්මණ ගමක් කියලා කියන්නේ අපි ඒක අධ්‍යාපන මධ්‍යස්ථානයක්. එතකොට බ්‍රාහ්මණයන් කරේ අධ්‍යාපනය ලබා දීම. ඒක වර්තමානයේ ගත්තොත් මේ මේ යුනිවර්සිටි නගරයක් වගේ. එතකොට ඒ ගමේ හැම පවුලක්ම කුමක් හෝ විශේෂ දැනුමක් එතකොට එම පිරිස සමාජයට දැනුම බෙදලා දෙන කට්ටිය. ඒකට ඒ අය ළඟ තිබෙච්ච ප්‍රශ්න සහ උත්තර අනිවාර්යෙන් සමාජයේ මාතෘකාව බවට පත් වෙනවා. මොකද උන් තමයි ඉන්දියානු සමාජය තුළ පැරණි ජම්බුද්වීප සමාජය ඇතුලේ දැනුම පිළිබඳව එක්තරා විදිහක ඒකාධිකාරියකුත් පවත්වාගෙන ගියපු දැනුමේ අයිතිකාරය සහ දැනුම තිබුණා. සහ ඔවුන් ප්‍රමාණාත්මකව අනිත් අය ගත්තා. ඒ කියන්නේ බ්‍රාහ්මණෙක් යමක් ප්‍රකාශ කරනවා නම් ඒක සත්‍යයට පිළිගත්තා. එතකොට ඒ දැනුම පිළිබඳව අයිතිය ඒකාධිකාරය සහ දැනුමේ උරුමකරුවන් හැටියට හිටපු පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේත් එක්ක මේ සාකච්ඡාව සිදු කරන්නේ. එතකොට මේ සාකච්ඡාවට පසුබිම් වෙන්නේ කෝසල කෝසල ජනපදයේ. එතන කෝසල රාජ්‍යයේ කෝසල රාජ්‍යයේ ගංගානම් නදියට දකුණෙන් තිබුණු රාජ්‍යය. එතකොට ගංගානම් නදියෙන් දකුණේ ප්‍රදේශයේ තුළ බ්‍රාහ්මණයන්ගේ මතවාදය බොහොම බලවත්ව තිබුණා. උතුර ගඟෙන් උතුරු කොටස ඒ විතරද වෙනස් තත්ත්වයක් තිබෙන වෙනස් පසුබිමක් තිබුණේ ජනවාර්ගික වශයෙන්ම උතුර ගඟෙන් උතුරු කොටස වෙනස්කම් තිබුණා. එතකොට ගඟෙන් දකුණු කොටසේ කෝසල ජනපදයේ තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. විශේෂයෙන් වේදයේ පදනම් කරගත්තු බ්‍රාහ්මණයින්ගේ සාකච්ඡාවක් තමයි මෙතන තිබෙන්නේ. එතකොට මේ අය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගාම කියන්නේ මේ දේශනාවට සම්බන්ධ වෙන පිරිස හඳුන්වන්නේ වේලුද්වාර වැසියන් හැටියට. එතකොට වේලුද්වාර වැසියන් කියලා කියන්නේ එක්කෝ එකටගේ ගමට ඇතුළු වෙන තැන දොරටුවේ උණ පඳුරු තිබුණා. එහෙම නැත්නම් උණ වලින් හදපු දොරටුවක් තිබුණා. ඒ මොන අර්ථයෙන් හරි වේලුද්වාරය තමයි ගමේ නම. එතන තමන්ගේ ගම ආසන්නයට ස්ථානයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එක ආරංචි ලැබුණාම වුන් සාකච්ඡා කරන කරනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ ගමට ආසන්නයට වැඩලා ඉන්නවා. උන්වහන්සේ ශාක්‍ය ජනපදයෙන් පිට වෙලා පැවිද්දටපත් වුණු ශාක්‍ය පුත්‍රයෙක්. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව කීර්ති ගෝසාවක් හොඳ කීර්ති ගෝසාවක් පැතිරලා තියෙනවා අපේ අපි බුදුන් වහන්සේට බුදුගුණ සිහිපත් කරනට කියන ත්‍රිපිසෝ භගවා කියන සූත්‍ර පාඨය මේකේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ ගුණ නමය පිළිබඳව තිබෙන කෙනෙක් හැටියට උන්වහන්සේ ප්‍රකටයි කියලා මේ මේ ඇය සාකච්ඡා කරනවා. ඒ වගේම උන්වහන්සේ දෙවියන් මිනිසුන් බ්‍රාහ්මණයන් සහිත සමාජයේට ලෝකය තමන්ගේ ඥාණයෙන් සයන් ඥානයකින් අවබෝධ කරගෙන සයන් අභිඥා සත්‍චිකත්ව දේශනා කරන කෙනෙක් මේ සමස්ත සත්ව ලෝකයේම තමන්ගේ ඥානයකින් අවබෝධ කරගෙන ධර්ම දේශනා කරන කෙනෙක් එවැගේම උන්වහන්සේගේ ධර්මයේ මුල මැදාක වශයෙන් නිවනට යොමු කරන කල්යාණ නිවනට යොමු කරන ඒ වගේම අර්ථ සහිතව අංග සම්පූර්ණව පාරිශුද්ධ වූ භ්‍රමචර්යාවක් නැත්නම් ශ්‍රේෂ්ඨ චර්යාව ශ්‍රේෂ්ඨයන්ගේ චර්යාව දේශනා කරන කෙනෙක් ඒ වගේ එවන් ගුණ ධර්මයක් තියෙන කෙනෙක් සතා රූපානං අරහන්තං දස්සනං හෝති සාදුකෝපන් එවන් රහතන් වහන්සේ කෙනෙක්ව දැකීම යහපතට හේතුවක් ඒ නිසා අපි උන්වහන්සේගේ ළමුණ ගහමු කියන්නේ. නට ඒ බොහොම නිර්වෘල් පැහැදිලි සාකච්ඡාවක් මේ අය අතර ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ. ඔවුන් බුදුරජාණන් වහන්සේ අපි බුදුරජාන් වහන්සේගේ නම හඳුන්වනට උන් හඳුනගන්නේ පවජ්ජවතම කියලා නම. එතකොට මේ බුද්ධෝ කියන වචනේ උන් යොදවන්නේ බුද්ධිමත් කෙනෙක් කියන අදහසෙන්. එතනද ඕන් මේ බවජ්ජවතමයන් වහන්සේ මෙන්න මෙහෙම ගුණ තියෙන කෙනෙක්. ඒ නිසා අපි උන්වහන්සේ මොන ගේන්න යන්න ඕන කියන එක. එතකොට උන් තුළ මුලින් තිබුණ දේ තමයි බුදුරජාණන් වහන්සේ පුජ්‍යලේක වදන්නේ නැහැ. නමුත් ඒ චරිතය පිළිබඳව ප්‍රසාදයක් තිබුණා. ඒ ප්‍රසාදයේ ඉන්නේ උන්ට යම් කිසි දෙයක් අගය කරන්න පුළුවන් ඒ බුද්ධියක් ඥානයක් අගය කරන්න පුළුවන් හැකියාවක් තිබුණ පිරිසක්. ඒ කියන්නේ උන් බුද්ධිමත් පිරිසක්, උන් ගුණ ධර්ම තිබුණ පිරිසක්. ඔවුන්ට ගුණ ධර්ම තිබුණ නිසා තමයි අර ගුණය අගය කරන්න පුළුවන්කම ආවේ. එතකොට ඒ හැකියාව තිබුණා මේ ගුණ ධර්ම තිබුණ පිරිස මම සූත්‍රයේ මේ පදෙන් පදයට පැහැදිලි කරන්න අතුරුදහම් වෙන්නේ කාලය ඉතුරු කර ගැනීම සඳහා අවශ්‍ය කොටසට අපේ අවධානය යොමු කරන තැනට වැඩිපුර කාලයක් ගන්න අවශ්‍ය නිසා. එතකොට මෙම පිරිස එම සාකච්ඡාවෙන් පස්සේ ගමේ වාසය කරපු ගෘහපතියන් ඒ කියන්නේ මේ සියලුම ගම්වැසියන් මෙතන සහභාගී වෙන්නේ නැහැ. විශේෂයෙන් අපිට පේනවා අර බ්‍රාහ්මණ සමාජයේ ස්වරූපය හැමෝම පේනවා. කාන්තාවෝ කිසිම කෙනෙක් වෙතට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට පවුලට අවශේෂ සමාජිකයෝ කවුරු සම්බන්ධ වෙන්නේ නැහැ. හැම ගෙදරකින්ම එක නියෝජිතයෙක් ගන්න නැත්නම් ගෘහපතියන් පමණයි මේ සාකච්ඡාවට බුදුරජාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේදී ඔවුන්ගේ හැසිරීම දිහා බලනකොට අපිට පේනවා ඔවුන් ඊටාම සංවිධානාත්මකව තමයි කටයුතු කරන්නේ ඇවිල්ලා හැසිරෙන්නේ කටයුතු බොහොම විනීත පිරිසක් හැටියට. එතකොට ඔවුන් අතරින් එක්කෙනෙක් තමයි එක්කෙනෙක් තමයි තමන්ගේ මාතෘකාව ඉස්සරහට ගේන්නේ. ඔවුන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපිට තියෙනවා අභිලාෂයක් අභිප්‍රායක් තියෙනවා අපිට අභි අභිප්‍රායක් අභිලාෂයක් අපේ කැමැත්තක් සහ රුචිකත්වයක් අපේ කැමැත්ත ඡන්දය සහ අභිප්‍රායක් තියෙනවා ඒ සම්බන්ධයෙන් තමයි අපි ඔබ වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ නැත්නම් අපේ අපේ ජීවිතයේ අපි රුචි වන කැමති වන විද්‍යාවක් තියෙනවා අපේ ඡන්දය අපේ කැමැත්ත ප්‍රකාශ කැමැත්ත තියෙන තත්ත්වයක් තිබෙනවා අපේ අනාගත අභිප්‍රායක් අධිප්‍රායක් අභිලාෂයක් අපිට තිබෙනවා ඒ කාරණේ පිළිබඳව අපි වහන්සේගෙන් විමසනවා කියන එක. ඒ විමසීමේදී මුලින්ම කියනවා අපි බොහොම සුකෝපභෝගී සුකෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු සහ ඒ සුඛෝපභෝගී ජීවිතය තුළ තෘප්තිමත් වෙන අපි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන පිරිසක් ඒ වගේම හිදී අපි එම ජීවිතය පිළිබඳව අපි තෘප්තිමත් අපි සතුටුයි අපේ ජීවිත පිළිබඳව අපි පුත්ත සම්භාද සයනං කියන වාක්‍යය අතර තියෙනවා තමන්ගේ ගෘහස්ත ජීවිතය පිළිබඳව දරුවන් හැදීමෙන් දරුවන් හැදීමෙන් අපි සතුට වෙන අය මේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළේ ක්‍රම යාක්‍යයනයක් තමන් ලෞකික ජීවිතය තුළ ගෘහස්ත ජීවිතය තුළ තෘප්තිමත් පිරිසක් සතුටෙන් ඉන්න පිරිසක් කියලා කියන එක උන් යොදලා තියෙන්නේ පුත්ත සම්භාද සයන කියන වචනේ. නිදි ඇදේ දරුවන්ගේ සම්භාදක තියන අය අපි කියන එක. මේක මේ දරුවන්ගෙන් අපට කරදරයක් තියෙනවා වදයක් තියෙනවා කියන අදහස නෙමෙයි ප්‍රකාශ කරන්නේ. අපි මේ ලෞකික ජීවිතේ, ගෘහස්ත ජීවිතේ, විවාහක ජීවිතේ අපි සතුට වෙන අය කියන එක. පුත්ත සම්භාද සයනං අධ්‍යවසියා. අපි අපි එහි අපේ ජීවිතයේ ලෞකික ගෘහස්ත ජීවිතයක් අපිට තියෙන්නේ. අපි කනතින් මේ ජීවිතය ගත කරන්නේ. අධ්‍යවසියාම කියන්නේ ඒකයි. ඒ වගේම කසීක චන්දනං පච්චනෝ භවේයම් මේ කසීසලු සහ සඳුන් කියන්නේ ලෝකේ ඒ වෙනකොට තිබිච්ච අතරත් එහෙම තමයි හොඳම සඳු වර්ග ඇඳුම් පැළඳුම් පළඳින හොඳම සෝද විලපන ගල්වන ඒ වගේම ස්වර්ණාභරණ පළඳන මුදල් අපි හම්බ කරන මුදල් හම්බ කරන එක ප්‍රවර්ධනය කරන සාදී යාම කියන වචනේ පිරිසක් අපි. දැන් තමන් පිළිබඳව මූලික දැනීම මට දැනෙනවා මොකක් හරි බාධාවක් වෙනවා කියලා මා වෙන්න කාගේ හරි මයික් එකක් ඕන වෙලා තියෙනකක් තමයි නරක සත්‍ය දරවන්න තමයි එතන සානස අද මේ අපේ ධර්ම සාකච්ඡාවල බොහෝ පිරිසක් එකතු වෙන්න හදනවා. ඒ කොම අලුතින් එන කට්ටිය නිසා මේ ධර්ම සාකච්ඡාවේ දී තියෙන යම්කිසි රීති ප්‍රතිපත්තියක් තියෙනවා අපි ආපුවම මයික් එක කෝල් කරගන්න ඒගොල්ලන් දන්නේ නැහැ. ඒක නිසා අපුගම මයික් එක ඔන් කරගන්නවා. ඒකයි උනේ දැනුත් මම එක් කරා කවුරු මහත්මියක් මම දන්නේ නැහැ. හොඳයි මම දැන් වස්තරම් සානස තමයි ඉන්නේ. ගැටලුවක් නැහැ මම අර මොකද මට අවබෝධයක් නැහැ මම කතා කරන එක නතර වුණාද කියන ප්‍රශ්නේ අප නිසා. ආ ඔක්කොම නැහැ. සේවා සලහනත් ඒක තමයි මම කියන්නේ ඒ මහත්මිය එයිම ඇඳුනක් දන්නේ ඕනම කෝල් කරන මම කියන්නම් අනුව දැන් කියන්න මම අපට අවස්ථාවක් දෙන්න කියන්නේ එතකොට පොලියේ අනිත් පැයටත් මම කියන්නේ අලුතෙන් ඇඩ්වෙච් කට්ටියට මයික් එක ඕෆ් කරගන්න නැත්නම් ධර්මදේශනට බාධාවක් වෙනවා අපිට හොඳයි මම මේ මහත්මියට ඇඩ්වෙච් කියන්නවා සමාවෙන් මහත්මිය ඔබතුමියගේ මයික් එක ඕෆ් කරගන්න ධර්මදේශන මහත්මයා මහත්මයා මහත්මිය සුනිල් සුගී සෝරි සලින් සනන්දු මයිටි කෝප් කරගන්න සුගී මහත්මිය නැත්තම් ගෙදර කතා කරන්න කැහෙනවා හොඳයි දැන් ටිකක් තුලා මම මේක පටන් ගන්න හොඳයි තේරුම් ගන්නයි සමාජ සානන්ත මහත්මිය කරගෙන යන ධර්මදේශන එතකොට මේ පැහැදිලි කිරීම Taman ගැන ඕන් පැහැදිලි කරලා ඕන් ඊළඟට කියනවා අපේ අනාගත බලාපොරොත්තු තමයි කායස්ස වේදා පරම් මරණා සුගතින් සක්කං ලෝකං උපජ්ජේයම්. අපි මරණයෙන් පස්සේ සුගතියක ස්වර්ගයක ස්වර්ග ලෝකයක උපදින්න අපේක්ෂා කරමු. ඒතර තමන්ගේ මෙලොව ජීවිතය පිළිබඳව පැහැදිලි කරලා කියනවා අපේ අභිලාෂය අපේ කැමැත්ත මරණයෙන් පස්සේ සුගතියක ස්වර්ගයක උප්පත්ති ලබන්න. ඊළඟට කියනවා තේසන්නෝ භවං ගෝතමෝ අම්මාකං එවං කාමානං එවං චන්දානං එවං අභිපායානං තථා ධම්මං දේශේතු මොකද්ද කියන්නේ ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ මේ අපේ කැමැත්ත අපේ අභිලාෂය අභිප්‍රාය අනුකූලව අපට දහමක් දේශනා කරන්නේ. කියන්නේ අපි මරණයෙන් පස්සේ ස්වර්ගයේ උප්පත්තිය ලබන්නේ සුගතික උප්පත්තිය ලබන්න අපිට තියෙන අපේක්ෂාව. ඔවුන් අහන්නේ ඔවුන්ගේ මේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ උපදේශයක් නෙමෙයි. ඔවුන් අහන්නේ මරණයෙන් පස්සේ සමන්ත සුගතියකට යාම සඳහා ස්වර්ගයේ උප්පත්තිය ලැබීම සඳහා හේතු වෙන ධර්මයක් දේශනා කරන්න වහන්සේ ළඟ තියෙනවා නම් එහෙම දහමක්. ඒකට වහන්සේලට දහමක් තියෙනවා නම් තේසන්නෝ භවං ගෝතම. ඒකයි වාක්‍යය. කියලා නැවතත් ඕන එක්තරා විදිහක සිහිපත් කිරීම කොන්දේසියකුත් ඉදිරිපත් වෙනවා. කොන්දේසියක් වගේ දෙයක් ඉදිරිපත් වෙනවා. සතා ධම්මං දේශේතු ඒ අරමුණට අනුකූල ධර්ම දේශනාවක් කරත්වා කරන්න හැබැයි යථාමයම් පුත්ත සම්භාදසයන අධ්‍යවශේයාම අපි මේ ගෘහස්ත ජීවිතයක් ගත කරන අඹදරුවන් එක්ක ජීවත් වෙන සුකෝපිභෝගී ජීවිතයක් ගත කරන පිරිසක් කියන පදනමේ සිට යථාමයන් පුත්ත සම්බාධ සයනං අච්චවතිය. අර විදිහටම ඊටු ටික කියලා තියෙනවා. දැන් මෙන්න මේ කාරණය වැඩියම මගේ අද අවධානය මම යොමු කරවන්න කැමති මෙතනට. මේ ප්‍රශ්නය මේ මාතෘකාව අපි හරියට තේරුම් ගත්තොත් මේ ගෘහස්ත ජීවිතයක් ගත කරන පිරිසකගේ පිරිසේ අභිලාෂය. මේක බෞද්ධ සමාජයේ බෞද්ධ සමාජයේ ගත්තොත් බෞද්ධ සමාජයේ 100ට 90ක විතර ප්‍රමාණයක අභිලාෂය මේක තමයි. පරමාර්ථය මේක තමයි. සමාන සායනාංශ සමාන ඔව් මම අතර කරන්නේ මේක ප්‍රතිගත කරනවා කියලා කියපු නිසා මොකද පස්සේ කැටලොග් වෙනවා අපි ඒව අයින් කරගන්නවා ප්‍රාණස් ඒ අයින් කරගන්නවා ඔව් මේ මම මේ සම්මානීය මහත්මයාගේ පෙනීම දුරලයි ඒක පේන්නේ නැහැ කොහොමද උදව් කරන එතුමාට ඒකයි මේ මම හිතන්නේ පස්සේ තියෙන්නේ එතුමාට මයිටි කෝස් කරගන්න පොඩ්ඩක් වෙලා යනවා. පොඩ්ඩක් මම බලන්නම් බැලුවත් අපි තමු. සුජ ඔව්. හොඳයි. සම සමායන සමනංශ හොඳයි. නතර කරන මොකද කපල අයින් කරනකොට කියපු දෙයක් අවශ්‍ය දෙයක් නැකුණොත් පාඩු වෙනවා. ඒ නිසා මම ඒකේ සද්දයක් આવුත් ඒකට නතර කරනවා. හොඳයි සානස්තර හොඳයි සේවා සම්මයි හොඳයි හොඳයි සානස්තර මම හිතන්නේ ඒගොල්ලෝ මයික් ඔෆ් කරගෙන ඉන්නේ නැහැ සේවා සම්මයි එතකොට මේක අපේ බෞද්ධ සමාජයේ ගත්තොත් බෞද්ධ සමාජයේ 90ක් කවුරු හරි කාට හරි පුළුවන් නම් විධිමත් පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන් වර්තමානයේ තියෙන මේ පරීක්ෂණ ක්‍රම අනුගමනය කරලා අපේ සමාජයේ අපේ සමාජයේ බෞද්ධ සමාජයේ 90ක විතර සම්පූර්ණකගේ සරල අභිලාෂය මේක. මිට වඩා අභිලාෂයක නැහැ මේ සාමාන්‍ය බෞද්ධ සමාජය. ඒ වගේම තමයි ලෝකයේ ප්‍රධාන ආගම් හතර ගත්තොත් අපි ප්‍රධාන ආගම් දෙක ක්‍රිස්තියානි සහ මුස්ලිම් කියන ආගම් දෙක ගත්තොත් මේ ආගම් දෙකේම මූලික හරය තමයි මරණයෙන් පස්සේ ස්වර්ගයක උප්පත්ති ලැබෙන එක. ස්වර්ග උප්පත්ති ලැබෙ ලැබීම. ඊළඟට අපේ දෙවෙනි පෙළාගම් හැටියට ගත්තොත් Hindu ආගම සාචීනේ තාව කොම්පියුටර් ආගම ගත්තොත් මේකේ පරමාර්ථයත් මරණයෙන් පස්සේ මේ විදිහටම ස්වර්ගයේ උප්පත්තිය ලැබීම ලෞකික ජීවිතය තුළ තෘප්තිමත් ජීවිතයකුත් ස්වර්ගයේ උප්පත්ති ලැබීම. එතකොට මේ විරුද්ධාර වැසියෝ මේ අහන ප්‍රශ්නය මේ නගන ප්‍රශ්නය එක්තරා ගෝත්‍රයකට සීමා වෙච්ච ප්‍රශ්නයක් තමයි මුළු ලෝකේ පුරාවට මේ ලෝක ගෝලයේ පුරාවට මෙදා ඉඳලා අද වෙනකන් තවත් ඉස්සරහට මිනිසුන්ගේ පොදු ආගම දහම සම්බන්ධයෙන් පොදු ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒක නිර්වෘල් පැහැදිලි ප්‍රශ්නයක් මත කරලා තියෙනවා මෙතන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය තමන් වහන්සේට ඉදිරිපත් වුණාම උන්වහන්සේ දේශනා කරනවා අත්ූප නායකං වූ කහපතියෝ ධම්මපරියායන් දෙතිස්සා මේ ඔබලා මම වගේ කෙනෙක් ළඟට අත්උපනායක මම වගේ කෙනෙක් ළඟට පැමිණියාම මම කළ යුතු දේශනාව මම ඔබලාට කරනවා ඒක තමයි උන්වහන්සේ ආරම්භ කරන තැන. එතන අපි හොඳට තේරුම් ගන්න ඕන අර පිරිස අහන ප්‍රශ්නය ඔව් මම ඔබලා අහන ප්‍රශ්නයට මම උත්තර දෙනවා කියන වචනේ නෙමෙයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ නොබලා වගේ පිරිසක් මම ළඟට ආපුවාම මම කළ යුතු දේශනේ. ඒ ධර්ම පරියාය මම දේශනා කරනවා කියන්නේ. මේක ඉතාම සියුම් තැනක්. මොකද මම මේ කාරණේ මතු කරන්නේ සූත්‍රයක් තේරුම් ගැනීම කියන එක, සූත්‍රයක් කියවන එක තේරුම් ගැනීම කියන එක. යම් කිසි ඒ ඒක ඒක ගුරු උපදේශයක් අවශ්‍ය දෙයක් සූත්‍රයක් තේරුම් ගැනීම කියන එක. සූත්‍රයක් හඳුනා ගැනීම කියන එක, සූත්‍රයක් සූත්‍රේ කාර්යය ගැනීම කියන එක එකට ගුරු උපදේශයක් අවශ්‍යයි. මොකද මේ සූත්‍ර දේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන් වචනේ වචනෙන් වචනය වාර්තාගත කිරීමක් නෙමෙයි සූත්‍රවල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේම වචනේ විදිහටම කියලා තියෙන සූත්‍ර තියෙන්නේ. කීපයක් උදාහරණයක් අපේ තුන් සූත්‍රය තුන් සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ආකාරයෙන්ම තිබු සූත්‍ර. අනිත් සූත්‍රවල තියෙන්නේ සාරාංශගත කිරිල්ල. ඒ සාරාංශගත කිරිල්ල කරලා තියෙන්නේ සිව්පිරි සිඳියාපත් මහරහතන් වහන්සේලා. එතකොට ඒ සාරාංශගත කරපු ක්‍රමය ගැන අවබෝධය પરම්පරාවෙන් પરම්පරාවට අපේ මේ කැමිල්ල තියෙනවා. ඒකට ආචාර්ය પરම්පරාවක් තියෙනවා. ඒක අපි තේරවාදය කියලා කියනවා. එතකොට මේ තේරවාදයේ විසින් පදයක් වචනයක් විග්‍රහ කරගන්න සම්ප්‍රදායක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඒ ගැන අවබෝධයක් තියෙනවා. එතනදී සමහර වචන තියෙනවා පොඩි වචනයක් නමුත් ඒ වචනේ විශාල දෙයක් කියනවා. ඒක ගුරු ඇසුරකින් ඒ ථේරවාදී සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයකින් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට ඒ කොටස හැලෙනවා. ඒ කොටස හැලීමෙන් තියෙන ගැටලුව වෙන්නේ ඒ ධර්ම පරයය හරියාකාරව තේරුම් ගන්නේ නැහැ. ඒක පිටින් අතපත ගෑමක් පමණක් වෙනවා ඊට පස්සේ. ඒකේ විපාක අපි ගොඩක් වෙලාවට දකිනවා මේ සූත්‍ර දේශනාව අනන්තර්ජාලයේ තියෙන සූත්‍ර දේශනාවදී හාර බලනකොට ඒ එහි ප්‍රතිඵල අනිස අනිසි විපාක තියෙනවා. ඒ ගුරු ඇසුරකින් තොරව සම්ප්‍රදාය තේරුම් නොගෙන කරන පැහැදිලි කිරීම වලදී එකනිකන් හරියට සමහර වෙලාවට එක තර ත්‍රිමාන ඡාය රූපයක් සහ කාටුන් චිත්‍රයක් අතර වෙනස වගේ බවට පත් වෙන එක. ඒත් මෙතන වාචනේ තමයි අතුපනායකංගෝ මම ළඟට පැමිණියාට ඔබලා වැනි පිරිසක් පැමිණියට පස්සේ මා විසින් දේශනා කළ යුතු දේ. එතකොට ඔවුන් අහන ප්‍රශ්නෙට මම උත්තර දෙනවා කියන අදහස නෙවෙයි. ඔබලා අසූ ප්‍රශ්නෙට මම උත්තර දෙනවා කියන අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. ඔබලා වෙන පිරිසක් මල් ළඟට ආවට පස්සේ මා විසින් දිය යුතු උත්තරේ. ධම්මපරයන් දේශිස්සාන්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ හරි වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ වැරදි කියන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අහන්නේ ඒ බුද්ධලයාගේ දෘෂ්ටියෙන්. ඒ හෝ ඒ කණ්ඩායමේ දෘෂ්ටියෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් කරන්නේ කුමන අරමුණකින්ද? ඒ උන්වහන්සේගේ අරමුණක් තිබෙද? උන්වහන්සේ ධර්මදේශනා කරන්න තීරණය කරපු අරමුණක් තියෙනවා. ඒ ධර්මදේශනා කරන්න උන්වහන්සේ තීරණය කරපු අරමුණ උන්වහන්සේ ඉස්සරහට එහෙම මේ ස්ථාවරේ ඉඳගෙන මේ ඉන්නේ Taman ඉස්සරහා ඉන්නේ කවුද කියන එක තේරුම් අරන් එම පුජ්‍යලයන්ට ඔවුන් එම පුජ්‍යලයන්ට ගැළපෙන දේශනාව තම උන්වහන්සේ සිත කරන්නේ. ඒකයි අත්ූපනායකම් කියලා කියන්නේ. ඒතර මෙන්න මේ පදන මේදගෙන උන්වහන්සේ මේ දේශනාව කරනවා කියන එක උන්වහන්සේ පටන් ගන්නවා. එතකොට ඒකට ඒවම් බොහෝති භෞතික කියලා කියන්නේ බවත් බවත් කියන එක මෙතනදී පාවිච්චි වෙන්නේ නැහැ භාග්‍යවත් කියන වචන හෝ බන්තේ කියන වික්ෂුන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කිරීම සඳහා යොදාගත්තු පද එකක්වත් පාවිච්චි වෙන්නේ සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරන වචනේ තමයි මේ පාවිච්චි කරන්නේ මේ මහත් බයන්නේ කියන අර්ථයට වඩා ඉස්සරහට කියපු ගෞරවණීය කෙනෙකුට ආමන්ත්‍රණය කරන බොහෝ කියන පදේ තමයි කටි පාවිච්චි කරලා තියෙන්නේ. ආ එතකොට දැන් මේ මෙතන ඉහළ උන්වහන්සේගේ දේශනාව සාගාල කරුණු ටික උන්වහන්සේ දේශනා කරන කරුණු ටික අපිට අලුත් නෙමෙයි මේ සූත්‍රය යටපත් වෙලා තිබුණාට මේ ධර්ම කරුණු ටික අලුත් නෑ අපි අපේ ප්‍රකට සහ පැහැදිලි කරුණු ටික. හැබැයි මෙහි දේන පදනම් කීපයක් තියෙනවා නිර්ණායක කීපයක් තියෙනවා ඒක හඳුනා ගැනීමයි දැන් උන්වහන්සේ අපි කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මොහොන්ට දේශනා කරන්නේ පංචශීලය පංචශීලය මේ මේ ආජීව අට්ඨමක සීලය ආජීව අට්ඨමක සීලය මත පිහිටලා ආජීවට්ටමක සීල කියවම අද අපි සමාදන් වෙන ආජීවට්ටමක සීලෙට පුටි වෙනසක් තියෙනවා තුන්වෙනි ශික්ෂාපදයේ ඒ ඇරෙන්ද අපි සමාදන් වෙන ආජීවට්ටමක සීලේ ආජීවට්ටමක සීලය මත පදනම් වෙලා තුනුරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න කෙනාට උන්වහන්සේ දේශනා කරනවා තුනුරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න කෙනාට මේ මරණයෙන් පසුව ස්වර්ගයට යාමේ හැකියාව තිබෙනවා කියන කාරණය බුදුහන්සේ පැහැදිලි කරමින් ඔවුන්ගේ අභිලාෂයට උත්තර දෙන ගමන් උන්වහන්සේ පැහැදිලි කරනවා මේ මත මේ මත පිහිටන කෙනාට මේ මත පිහිටන කෙනාට මා පළවෙනි මාර්ගඵලයට ඇතුල් වෙන්න පුළුවන් පළවෙනි මාර්ගඵලය අවබෝධ කරගන්න පුළුවන් සෝතාපන්න වෙන්න පුළුවන් කියන එක. අන්න එතකොට ප්‍රශ්නේ අහන අයගේ තියෙන අභිලාෂය ස්වර්ග උප්පත්ති ලැබෙන එක බුදුරජාණන් වහන්සේ ඒ සුගතිය ස්වර්ගයේ අනුමත කරමින්ම මාර්ගඵලලාභී වීමත් මේට ඇතුළත් කරමින් තමයි මේ දේශනේ කරන්නේ. එතකොට මේ සීලය සීලෙහි පිහිටීම කියන එක ආජීවට්ටමක සීලේ පිහිටීම කියන එකේ අපි කොයි දවසට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට සමාදන් වෙන අබ්‍රහ්මචර්යාව වෙනුවට මෙතන තියෙන කාමයේ මිත්‍යාචාරා. එච්චර වෙනසක් තියෙන්නේ නැත්නම් ආජීවට්ටමක සීලේ කරුණු ටික. එතනදී මේ ශික්ෂාපද සමාදන් වීම සඳහා නිර්ණායකයක් වෙනවා. නිර්ණායකයක් වෙනවා. මේක ලෝකයේ අද සදාචාරය සහ සදාචාරයේ බිඳුන් ගන්න පිළිබඳව කතා කරන ලෝකයේ බොහොම ගෞරවයෙන් සාකච්ඡා කරන පිළිගත්තු න්‍යායක් අකීකිරීසක් වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ න්‍යාය. ඒ මොකද්ද? සදාචාරය පිළිබඳව ලෝකයේ මේ ප්‍රශ්නේ අහන අයගේ සහ ලෝකයේ ආගම් අදහන අයගේ බෞද්ධ නොවන හැමෝගෙම තියෙන කාරණේ තමයි සදාචාරය සහ දුරාචාරය කළ යුතු දේ සහ නොකළ යුතු දේ තීරණය කරන්නේ තමන්ගේ ආගමික ග්‍රන්ථයට අනුව. ඒ ආගමික ග්‍රන්ථයට අනුව තමයි සදාචාරය තීරණය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම එහෙම ක්‍රමයකට නෙමෙයි මෙතන මිනුම් දණ්ඩ හදලා දීලා තියෙන්නේ ඕනම කාලයක ඕනම අවස්ථාවක පොදුවේ සියලු දෙනාටම එකඟ වෙන කිසියම් ආගමික ආගමික පදනමකින් තොරව ඕනම කෙනෙකුට බාර ගන්න පුළුවන් ආගම් අදහන් නැති නිරාගමික හෝ ඒතිස් කියන වර්ගයට අයිති කෙනෙකුට උනත් පිළිගන්න පුළුවන් ඒ ආගම් නොඅදහන අයත් එකඟ වෙන පොදු මිනුම් දණ්ඩක් නිර්ණායකයක් උන්වහන්සේ දෙනවා මොකක්ද ඒක පළවෙනි ශික්ෂාපදයේ මම විස්තර කරලා විස්තර කරලා දෙන්න. එතකොට ඇනිත් ටික සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක තමයි කවුරු හරි කෙනෙක් මම කෙනෙක් හිතන්න ඕන අහං කෝස්මි ජීවිතකාම මම ජීවත් වීමට කැමති කෙනෙක් අමරිතකාම සුඛකාම දුක්ඛ පටික්කුල මම ජීවත් වෙන්න කැමති මම මැරෙන්න අකමැති මැරී සිටීමට අමරණීය වීමට කැමති මම සැප කැමති මම ජීවත් වීමට කැමති අමරණීය වීමට කැමති සැප කැමති දුක්ඛ පටික්කෝලෝ මම දුක ප්‍රතික්ෂේප කරන කෙනෙක් එතකොට මේ ජීවත් වෙන්න කැමති අමරණීයත්වයට කැමති සැපයට කැමති දුක ප්‍රතික්ෂේප කරන මම කවුරු හරි කෙනෙක් මගේ මේ ජීවිතය වෝරෝපීය ජීවිතා වෝරෝපීය මම ජීවිතයෙන් තොර කරනවා නම් මරනවා නම් ඒක මට ප්‍රියමනාප දෙයක් නෙමෙයි ප්‍රියමනාප දෙයක් නෙමෙයි එහෙමනම් මම එහෙමනම් අනිත් අය මේ ජීවත් වෙන්න කැමති අමරණීය වෙන්න කැමති නොමැරෙන්න කැමති සැපේ කැමති දුක ප්‍රතික්ෂේප කරන අනිත් අයගේ ජීවිතය මා විසින් තොර කරනවා නම් ඔවුන් ඒකට කැමති නෑ. එහෙමනම් මම අකමැති දෙයක් මම තව කෙනෙකුට නොකළ යුතුයි. මම කෙසේ නම් මම අකමැති දෙයක් තවත් කෙනෙකුට මම කෙසේ නම් කරන්නෙම්ද කියන ප්‍රශ්නෙට එන්න කියලා. දැන් මේක හොඳට කල්පනා කරලා බලන්න මේක පිටපැත්තෙන් බලපුවාම පිටපැත්තෙන් බලපුවාම සරල කාරණයක් වගේ අපිට පේන්න පුළුවන්. ඔව් ඒක සරලයි ඒක පැහැදිලි. ඒක තමයි ඒකේ තියෙන ආශ්චර්යය. එහි තියෙන වටිනාකම මේකයි. මේ විෂය ගැන මේ විෂය ගැන හිතන අයට මේකේ දැනෙන ප්‍රමාණය, තේරෙන ප්‍රමාණය හරි විශාලයි. ඒ වගේම අපි ටිකක් ලෝකයේ පිළිබඳව හිතුවොත්, කල්පනා කරොත් මේ මේ දීලා තියෙන උත්තරය මොනතරම් වටිනාකමක් තියෙනවද කියලා අපිට පේනවා වෙනත් ආගම්වල සදාචාරයේ පිළිබඳ ඉගැන්වීමේදී ඇතිලා තියෙන අද වෙනකන් ලෝකයේ තියෙන ගැටුම ලෝකයේ තුල තියෙන ගැටුම එම ආගම් ඇතුලේ තියෙන ප්‍රශ්නය අපිට සම්පූර්ණව නැති වෙලා තියෙන්නේ ඇයි? අපි ඊටාම දියුණු විදිහට මේ සම්බන්ධයෙන් හිතන කල්පනා කරන පිරිසක් බවට අපටපත් වෙන්න පුළුවන් වෙලා තින්නේ කියන එක අපට හොඳට පේන්න පටන් ගන්නවා මේ අපේ සාස්ත්‍රුන් වහන්සේ මේ ඉදිරිපත් කරන පදනම නිසා. එතකොට ජීවිත තොර කිරීම ඝාතනය සම්බන්ධයෙන් ඒ අදහස උන්වහන්සේ කියනවා කියන්නේ ඒ මිනුම් දණ්ඩ කියනවා කියන්නේ. මම අකමැති දෙයක් අනිත් අයත් අකමැති. එහෙමනම් මම අකමැති දේ ඇයි මම කොහොමද මම අනිත් අයට කරන්නේ කියන එක. එතකොට අනුන්ගේ දෙයක් ගැනීම ඒ වගේම අරදාර සේවනයේ කියන කර්ණ තුන කායික කර්ණ තුනක් විතර තියෙන්නේ. එතනින් පස්සේ බොරු කීම කේලම් කීම, පරස වචන කීම සහ සම්පප්පලාපා කියන වාචික ශික්ෂා පද හතර. ඒතර මෙතන හතක් තියෙනවා. මේ ශික්ෂාවන් හත පිළිබඳව නිර්ණායකයෙක් තමයි මම මේකට අකමැති මම අකමැති දේ වගේම තමයි අනිත් අය අකමැති එහෙමනම් මම කොහොමද මම අකමැති දෙයක් අනිත් අයට කරන්න. එතන මතක තියාගන්න මේ ටික කරන්න කැමති කට්ටිය මේ ශික්ෂා වේ සඳහන් වෙන ටික කරන්න කැමති අය වෙන තැනක ඉන්නේ කියන එක මතක තියාගන්න. එහෙම කොටසකුත් ලෝකේ ඉන්නවා කියන එක මතක තියාගන්න. එතකොට මේකට පරස්පර අදහස් ඕන්ගෙන් මත වෙනවා කියන එකත් මතක තියාගන්න. මෙතන තියෙන්නේ තමන් කේන්දර කොටගෙන මේ නිර්ණායකය හොයාගන්න එක මේ පදනම හොයාගන්න එක. එතකොට මේ ශික්ෂා පදයක් සම්පූර්ණ වීම සමාදන් වීමකින් වෙන්නේ නැති බව සම්පූර්ණ නැති බව තමයි මෙහි ප්‍රකාශ වෙන්නේ. අපට පුළුවන් වෙන්න ඕන මේ ශික්ෂා පදය සමාදන් වෙන්න. ඉස්සල්ලාම සමාදපේති. ඒ වගේම ඒක තමන් සමාදන් වෙනවා වගේම වැළකෙනවා පටිවිරතෝ හෝති. තමන් වැළකෙනවා අනෙක් අය එයින් වලකා ගැනීම සඳහා එකතු කරගන්න සමාදපේති. මොකද මෙතන අපිට පේනවා හොඳට සමාජයක් හැටියට තමන් විතරක් සමාදන් වීම නෙමෙයි අනිත් අයත් මේකට එකතු කරගන්න ඕන. අනිත් අයත් එකතු කරගත්තේ එහෙම සමාජයේ සමාජය පිළිබඳ වගකීමක් අපිට තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රකට කරලා තියෙනවා. අනිත් අය එකතු කරගන්න කියන එක. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ අපි අපි අපේ විමුක්ති මාර්ගයේ ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. ඒ වගේ අදහස් ගොඩක් අය ගේනවා. අපිට අනිත් සමාජය කරන කියන දේවල් වැඩගත් නැහැ කියන එක. නමුත් මේ සූත්‍රය අපිට පැහැදිලිවම තේරෙනවා උන්වහන්සේ මෙතන දේශනා කරනවා අනිත් අය මේකට එකතු කරගත යුතුයි කියන එක. තුන්වෙනි එක තමයි වැදගත්. මේ ශික්ෂාවන් පිළිබඳව වන්නම් භාසති. මෙම ශික්ෂාවන්ගේ වටිනාකම ගුණය වර්ණා කිරීමට ඒ ප්‍රකාශ කිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටීමට අපිට හැකියාව තියෙනවා. එතකොට මේන් වැළකෙනව විතරක් නෙමෙයි අනිත් අය එකතු කරනවා සහ මෙය වෙනුවෙන් පෙනී සිටමින් ඒ වෙනුවෙන් කතා කිරීම හැකියාවක් අපිට තිබිය යුතුයි. අන්න එතකොට ඒව මස්සායන් කාය සමාචාරෝ තිකෝටි පරිසුද්ධෝ හෝති. මේ මේ ශික්ෂාවන් තුන් ආකාරයකින් පාරිශුද්ධියටපත් වෙන්න එතකොට. Taman සමාදම් වෙනවා, සෙසුව එකතු කරගන්නවා, ඒ වෙනුවෙන් කතා කරනවා ශික්ෂාවේ වටිනාකම වර්ණනා කරනවා ඒ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. කියන අංග තුනම ක්‍රියාත්මක කිරීමෙන් තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධියක් බවට පත් වෙන්නේ. අන්ත තුනකින් පිරිසුදුභාවයට පත් වෙනවා මේ ශික්ෂාව කියන එක. එතකොට මේ ශික්ෂා පදයේ පිළිබඳව ශික්ෂා පද අට පිළිබඳව හත පිළිබඳව ඒ ආකාරයට පැහැදිලි කරන උන්වහන්සේ වචනයක් වෙනවා තුනුරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදේ තුනුරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදේ මම දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ නැහැ කෙටියෙන් සඳහන් කරනවා මෙතන අවිච්ඡ ප්‍රසාද කියන වචනේ තේරුම නොබිඳෙන නොකැඩෙන ප්‍රසාදේ කියන එකයි නැත්නම් ප්‍රසාද සිත කියන එක. එතකොට අපි අවෙක්ක කියන කෑ ලයින් කරොත් එම මුලින්ම තියෙන ප්‍රසාදය. එතකොට අපි අවිච්ඡ ප්‍රසාදයට එීම සඳහා නොසැලෙන නොකැඩෙන ප්‍රසාදයකට එීමත් පෙර ප්‍රසාදයට ඇති වී තිය අපි තුළ. එතකොට මේ ප්‍රසාදය කියන වචනේ තේරුම මොකද්ද? අ මිතුරු හැඟීමක් තියෙන්න ඕන, මෛත්‍රී සහගත හැඟීමක් තියෙන්න ඕන. තුනුරුවන් පිළිබඳව පැහැදිලි භාවයක් තමයි තියෙන්න ඕන. වෙනතනේ බොහෝ විට අපිට මේ දහම් දෙන මහරහේ පැහැදිලි භාවය එනවා. නමුත් අපි නස නසලකා හරින කොටසකින් අපිට මේ අවේච්ඡ ප්‍රසාදෙ බිඳලා යනවා තමයි මේ මෛත්‍රී සහගත හැඟීම. තුනුරුවන් පිළිබඳව මෛත්‍රී සහගත හැඟීමක් තියෙන්න ඕන මිතුරු සහගත හැඟීමක් තියෙන්න ඕන. මොකද අපි අපි මෛත්‍රියේ කියන එක තේරුම් ගන්නේ බොහොම ලාමක විදිහට. මේ අනිත් අය සෝපත් වේවා දුක් වේවා නිරෝගී වේවා කියලා හිතන එක තමයි මෛත්‍රිය කියලා. ඒ නිසා මෙතන තියෙන ඕන මෛත්‍රිය පිළිබඳව අපේ අවධානය යොමු වෙලා නැහැ. මම දකින දේ තමයි අපි අද මොකද මම දැක්කා මේ ධර්ම දේශනාව පිළිබඳව පළ කරලා තිබුණු අන්තර්ජාලයේ පළ කරලා තිබුණු දැනුමේ කෙටි දැන්වීම ඇතුළේ කිසියම් අර්බුදයක් අපි ඉන්නවා කිසියම් අර්බුදයක අපි ඉන්නවා ඒ අර්බුදයට අපි උත්තර හොයාගන්න ඕන කියන අදහස ප්‍රකාශ වෙලා තමයි තිබුණේ. හැබැයි මම කාර්ලිකව මතක් කරනවා මේ වෙලාවේ සමාජය තුළ එක්කෙන අතරේ ඇති වෙලා තිබෙන වාද විවාද සංවාද කියන ගොඩට බැටි වෙලා එහි තවත් පාර්ශ්වකරුවෙක් හැටියට මේ දේශනාවල් කරනවා කියන එකට මම මම දැස්ති සූදානමක් නැහැ ඒකට. මම කැමතියි පරිබාහිරව ඒක දිහා බලන්න. හැබැයි එම හැම සාකච්ඡා සාකච්ඡාවකම සංවාදයකම වාද විවාදයක් දිහා බලාගෙන ඉන්නකොට මට නම් අපිට පැහැදිලි වෙන දේ තමයි මිතුරු සහගත භාවය මෛත්‍රී සහගත භාවයේ නැතිකමේ ගැටලුව තිබෙනවා. ඒ මෛත්‍රී සිත නැතිකමේ තුල තියෙන්නේ වියලි තර්ක ටිකක්. වියලි තර්ක ටිකක්. ඒ වියලි තර්ක තුල අනිවාර්යෙන් ද්වේෂ සහගත මානසිකත්වයෙන් මතුවෙනවා. ද්වේෂසහගත මානසිකත්වයක් වෙනවා. එතකොට එතනින් පස්සේ ඒක දර්ශන බවට පත් වෙනවා. අපි දන්නවා යුරෝපා දර්ශනීය පදනමම තිබුණේ ද්වේෂසහගතව කරන ලබන සංවාදවල. ඒ ගැටුම. ඒ ගැටුම තමයි සේවස් ගානක් තිස්සේ දිගට තිබ්බේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිත සමාජය තුළ සත්‍ය කළා පොට්ට පොට්ටපාද වගේ අය ඒ වගේම පිලෝතික දානසෝනි වගේ අයගේ සංවාද ඇතුලේ අපි ඒක දකිනවා ඒ ලක්ෂණ. ඒ ටිකක් වෙනස් පිලෝතික දානසෝනි වගේ අය. එතකොට ඒ අය තර්ක විතර්ක කරා තර්ක විතර්ක කරා දර්ශන ගොඩ නැගුවා. නමුත් හතරපද ගාතාවක් අහනවා කෙටි සූත්‍ර දේශනාවක් අහනවා මේක අවබෝධ කරගන්න. ඒකට හේතුව තමයි මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව තිබුණා මිතුරු සහගත භාවය මෛත්‍රී සහගත මනස තිබුණා. අන්න ඒක නිසා තුනුරුවන් පිළිබඳව මේ අවිච්ඡ ප්‍රසාදේ ඉස්සල්ලාම අවිච්ඡ ප්‍රසාදේ නිසා ප්‍රසාදය ඇති වෙති. ප්‍රසාදයේන්නේ ඒ දැනුම විතරක් ගැනීමෙන් නෙමෙයි මිතුරු සහගත භාවයක් තියෙන්න ඕන මෛත්‍රී සිත තියෙන්නට ඕන. දැන් වේලද්වාර වැසියන්ගේ අපි දැකපු දේ තමයි මුලින්ම ඔවුන් එන්නේ මිතුරු සහගත මනසකින්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවෙච්ච කීර්ති ഘോഷාව සහ උන්වහන්සේ පිළිබඳව ගෞරවණීය හැඟීමකින් මිතුරු සහගත හැඟීමකින් එන්නේ. ඇවිල්ලා උන්වහන්සේගෙන් ඍජු පැහැදිලි නිර්වෘල් ප්‍රශ්න අහනවා. ඒක සදාකාලික ප්‍රශ්නයක්. වර්තමානයේ ඉදාටත් වඩා වර්තමානයේ ප්‍රයෝජන ප්‍රශ්නයක් ඕන අහන්නේ. ඒකට දෙන උත්තරය ඔවුන් නිර්වෘල්ව තේරුම් ගන්නවා. අන්න ඒ නිසා ඔවුන්ට එම මොහොතේ මවෙච්ච ප්‍රසාදයේ බහුටකපත් පරිවර්තනය වෙනවා. එසාර විරුද්ධහර වැසියාගේ ප්‍රවේශය ඔවුන් මේ මේ මාතෘකාවට ඇතුළු වෙන ආකාරය බොහොම මිත්‍රසහගතයි. බොහොම සාමූහිකයි. තමන්ගේ ප්‍රායෝගික මාතෘකාව ගේන්නේ. ඒ වගේම ඔවුන් තමන් ගත කරන ජීවිතය පිළිබඳ විශ්වාසයක් සහ ඒ පිළිබඳව තෘප්තිමත් භාවයක් තියෙනවා. අන්න ඒ ගුණ ටික තමයි මෛත්‍රී සහගත ස්වභාවයේ ලක්ෂණ. එතකොට මේ අවිච්ඡ ප්‍රසාදය තුනුරම් පිළිබඳව ඇති කර ගැනීම ඒ වගේම තමයි ආර්ය කාන්තේහි සීලේහි මේ පිටා වැදගත් දෙයක් ආර්ය කාන්ත සීලය මොකද ආර්ය කාන්ත සීලය ආර්ය ඒකාන්ත කියන වචනේ ඒ කියන්නේ නිවන සඳහා යොමු වී වන සීලය ලෝකේ ඕනතරම් සීලේ තියෙන පුළුවන් නොයෙකුත් අර්ථවලින් සීලය පවත්වාගෙන යන්න පුළුවන් මිනිසුන්ට විනය සීලේ නීති රීති සම්මුති තියෙන පුළුවන්. මෙතනදී අපිට වැදගත් වෙන්නේ නිවනට අනුරූප වෙච්ච එහෙම නැත්නම් කෙලෙස් අවසන් කිරීම සඳහා ඒට අනුරූප වෙච්ච ශික්ෂාව. අන්න ඒ සීලයෙන් සමානාගත විය යුතුයි අපි කියන එක. තුනුරුවන් පිළිබඳව වෙච්ච ප්‍රසාදය නිවනට උපකාරී වන සීලයක පීඩන එක. එතකොට මේ නිවනට අනුරූප වූ සීලයක පිහිටලා පවත්වගෙන යනවා නම් එම පුජ්‍යලයන් එම පුජ්‍යලයන් ඊළඟට සමාධි සංවත්තකේ අර ආදි වට්ටමක සීලේ පිහිටීම තුනුරුවන් පිළිබඳව අවෙච්ච ප්‍රසාදය ආර්යකාන්ත සීලය පිළිබඳව නැවත මතක් කරනවා ආර්ය ක්ලේශ මොකද හේතුව ඉහතින් සඳහන් කරන ලබන ශික්ෂාවන් අටට අමතරව කෙලෙස් නැති කිරීමේ උමනාව එන පිරිස තමන්ගේ චර්යාව තවත් සකස් කරගන්නවා නිවනට අනුරූපව අන්න ඒ නිසා තමයි නැවත වතාවක් කාර්යකාන්ත සීලය සඳහන් කරන්නේ මනස එහෙම තියෙන සත්‍යයක මනස සමාධි සංවත්තකේහි මනස සමාධිය කරා ගමන් කරන්න පටන් ගන්නවා. මේ සමාධි කියන වචනේ ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරන්න. අපි සමාධිය කියලා කතා කරන්නේ අපේ හැඟීම තියෙන්නේ අටවෙනි ධ්‍යානය, නේව සංඥා, නාසඤ්ඤා කියන ධ්‍යානයේ හැඟීමෙන් තමයි අපි සමාධිය කියලා කල්පනා කරන්නේ. ඒක අටවෙනි අවස්ථාව. සමාධිය කියලා කියන්නේ බොහෝ විට මම මෙතන කෙටියෙන් සඳහන් කරන්න කැමතියි ඒක කාරණක මතක් කිරීමක්. අපේ අද සමාජය කියලා හිතේ තියෙන චිත්‍රය ද බුදුරජාණන් වහන්සේ සමාජය කියලා කතා කරේ කියන එක ටිකක් කල්පනා කරන්න. මෙතන කතා කරනවා මේ අවිච්ඡ ප්‍රසාදය ඇතිවීමත් නිවන කරා යොමු වෙච්ච සීලයක පිහිටීමත් තුළ සමාධිය මනස තුළ ඇති වෙනවා. අන්න ඒ සමාධි ගුණය ඇති වෙච්ච අයට චතුහි ආකංකීතානේහි සෝ ආකංකමානෝ අත්තනාවස්ථානම් ව්‍යාකරේති අර නෝපිදී සතර අපායෙහි මම උපදින්නේ නැහැ කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන්. එතර ඉතාම වැදගත් කාරණේක ආකංකමාන වත්තනාවත්තානම් කියයි. සියලු දෙනාටම ලෝකෙ අතිශයින්ම තියෙන බරපතල ප්‍රශ්නයක තමයි. අපි අපි දන්න විදිහට සතර අපාය ගැන අපි හිතනවා. මුස්ලිම් ආගම අදහන කෙනා ක්‍රිස්තියානි ආගම අදහන කෙනාට තියෙන ප්‍රශ්නේ තමයි මරණයෙන් පස්සේ මම අපායට යයිද? මම දිවි ලෝකෙට යයිද කියන ප්‍රශ්නේ. ඒ සැකය තුල උන් හැම කෙනාම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන මෙන්න මේ ಗುಣ තියෙන කට්ටිය කෙනාට එම සැකයෙන් තොරව ඉන්න පුළුවන්. එම එම සැකයෙන් තොරව ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙම ගුණය තියෙන කෙනාට සෝතාපන්නෝ හමස්මි සෝතාපන්න භාවයට පත් මේ උනේ මේ කියන ප්‍රකාශය කරගන්න පුළුවන් හැකියාව වෙනවා. දැන් මෙන්න මේ කාරණය මේ විශ්වාසය උන්වහන්සේ මේ පිළිසිතුන ඇති කරනවා. ඒ සූත්‍රය ඔවුන් හොඳින් තේරුම් ගත්තා. ඔවුන් ප්‍රකාශ කරනවා අභික්ඛන්තං ගෝතම. අපි ඊටාම සෙත් කලුයි ඒ වගේම මේ සූත්‍ර දේශනාව අපිට ආලෝකයෙන් මේ අන්ධකාරය නැති කරලා පහනක් දැන්වා වගේ යටිකුරු කළ තිබුණු කලයක් උඩු කර කරා වගේ අපි හොඳින් මේ කාරණේ අපිට හිඳරව් කළ දුන්නා පැහැදිලි කළ දුන්නා ඒ නිසා අපි පවන්තං ගෞතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං අපේ ගෞතමයන් වහන්සේ සරණ යනවා ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ සහ ශ්‍රාවක පිරිසත් අපි අනුගමනය කරනවා සරණ යනවා. ඒතර මෙන්න මේ ප්‍රකාශය උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං අද සිට මේ මොහොතේ සිට අපි උපාසකයන් හැටියට බාරගනිත්වා මේ ප්‍රකාශය ඇතුලේ තියෙන්නේ උපාසක ශාසනය උපාසක සම්ප්‍රදාය අද විදිහට ගත්තොත් ගිහි බෞද්ධ සංස්කෘතිය කියන එකේ ආරම්භයේ පදනම ඒක ආරම්භ කරන පිරිසනේ ඒක ආරම්භ කරනවා එතකොට ඒ නිසා තවුන් කියන්නේ බවං ගෝතමෝ ධාරේතු අජ්ජතකේ පානුපේතේ සරණං ගතේති ඔත්තම මෙන්න මේ ප්‍රකාශය කරලා අවසන් කරනවා කියන්නේ තුන්වන් සරණ යන. ඉතර පිළිතුරේ දැන් අපිට මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි වෙන කාරණය අපේ අවධානය යොමු වෙන්න ඕන එක මම මේ දේශනාව කරා කියලා මේක විතරෙන් අවසන් කරන කරන්න නෙමෙයි මම මේ කියන්නේ. මේක නැවත නැවත සූත්‍රය වචනෙන් වචනේ වචනෙන් වචනේ කරගන්න. අදින් එක දවසකින් ඉවර කරනවා නෙමෙයි. තව තව ඉස්සරහට යන්න පුළුවන්. තව තව මේක දන්න ගිහි පැවිදි ඕනම කෙනෙක් එක්ක මේ කරුණ මේ වචනෙන් වචනේ සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපිට වර්තමානයේ පහසුකම් තියෙනවා සූත්‍රයන් සල්ජාලයෙන් කියවන්න පුළුවන් පරිවර්තනය තියෙනවා. කරලා මේක නැවත නැවත නැවත නැවත තමන්ගේ දැනුම ඉස්සරහට ගේන්න මේ සූත්‍රය සම්බන්ධයෙන්. තමන්ගේ අවධානය යොමු කරන්ද ප්‍රේරුද්්වාර වැසියෝ අහන ප්‍රශ්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒට දෙලා තියෙන පිළිතුර. උන්වහන්සේ සීලය ශික්ෂණය සම්බන්ධයෙන් කියන මෙනුම් දඩ ටික අවිච්ඡ ප්‍රසාදයේ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරන හැටි. එහි ප්‍රතිඵලයක් හැටියට සමාධිය කියන හැටි. ඒ සමාධි සංවර්ධනික සිතින් කොහොමද අර අභව්‍ය ස්ථානයෙන් උපත්යෙන් වැළකෙන්නේ කියන එක. ඒ වගේම තමන් සෝතාපන්න වූ පුද්ගලෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන්නේ. අන්න ඒ කරුණු ටික නැවත නැවත සූත්‍රය තුළින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න මම මේ සියලු දෙනාටම මේ ධර්ම අවබෝධ ලැබේවා අපි බලාපොරොත්තු අපේක්ෂා කරන නිර්වාණ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමනම් මගේ දේශනාව අවසන් කරනවා. එතෙ මෙතනින් එහාට ඔබතුමාලා කැමති විදිහට කටයුතු කරන්න. මේ සාකච්ඡාව. හොඳයි සාරාංශ සාදු සාදු අනේක වාරයක් පින් ඔබ වහන්සේ ඉතාමත්ම අපේ හිතට කාව දෙන අන්දමින් අපි ධර්ම දේශනාව කරා කියලා මම පෞද්ගලිකව හිතනවා මට ඒක හොඳට හිතට වැදුනා ඒ පණිවිඩය. ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් ඔබ වහන්සේට රැඳීම කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට යම් කිසි කොටසක් නැවතත් මතක කරගන්න තියෙනවා නම් මේ අද කරපු දේශනාව සම්බන්ධයෙන් අද කරපු සූත්‍රය සම්බන්ධයෙන් ඒකට දැන් අවස්ථාව තියෙනවා කල්යාණ මිත්‍රයන්ට පුළුවන් ප්‍රශ්න වලින් එකතු වෙන්න. පෙරවන් සර්ණයි. හොඳයි කල්යාණ මිත්‍රයෝ දැන් වෙනසක් ස්වාමීන් වහන්සේ අවසරයි මට ප්‍රශ්නයක් දෙකක් අහන්න. Um, uh, එකක් තමයි uh, මෙතනදී විශේෂයෙන්ම uh, වහන්සේට විස්තර කළා වගේ මෙතනදී අර ඒ කියන්නේ සීලය සස් ආකාරයකින් දක්වලා තියෙන සීලය රැකීම මූලික වශයෙන්ම කරන්න කියලා තියෙන එක තමන් තමන් අකමැතිදී අනුන්ටත් අනුන්ට අකමැති කියන අර්ථය අරගෙන ඒකෙන් වැළකීලා ඒ සිල්පද ආරක්ෂා කිරීමක් රැස් වෙනවා ඊගාවට අපි කියනවා අපිට අහන්න ලැබුණ දේ තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයක් ඇති කරගන්නවා කියන එක. ස්වාමීන් වහන්සේ මෙතනදී මම තව පොඩ්ඩක් අර සීලය ගැන අහුවොත් දැන් එතනදී කියනවා අර අපි දන්නවා දැන් සීලේ අංග තියෙන අඛණ්ඩ අසබල අචිද්ද ඒ අත්දැකීම් ගල සමාජ සංවර්ධනික කියන ආකාරය දක්වාම ආර්ය කාන්ත සීලේ විස්තර කරන තැනදී ඒ විදිහට සමන්නාහලක වෙන්න කියලා කියනවා. එතකොට සීලය තමයි දැන් මෙතනදී මූලික වශයෙන්ම මතු කරලා දෙන්නේ. අපි දන්නවා මාර්ග ඵලයකටපත් වෙනවා නම් ඒක සීල සමාධි ප්‍රඥා කියන කොටස් සම්පූර්ණ වෙන්න ඕනේ බව අපි අහලා තියෙනවා. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ මෙතන සීලය සම්බන්ධ කරගන්නේ දැන් සමාධි කියන එක නම් අපි දන්නවා දැන් සීලය සමාධි සංවර්ධනික වෙනවා කියන තැනදී අපිට කියතනවා සීලය මේ ආකාරයෙන් රකින්නකොට සිතේ යම් එකඟ භාවයක් කියන්නේ අපි අර කියනවානේ සීලේ තියෙන කොමටද අපි විපිලිසර වීම නැති කර ගැනීම සඳහා කියලා කියන විපිලිසර ගතියක් ඇති වෙන්නේ නැහැ සිතේ හොඳ සංයමයක් ඒකාග්‍රතාවයක් ඇති කරගන්න මේ සීලය හේතු වෙනවා එතකොට ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව ඒ සමාධිය තුළින් විදර්ශනාවක් වගේ දෙයක් කළ යුතුද මේ කියන මේක මෙතන විශේෂයෙන් කිව්වේ නැතුවට ඒ වගේ දෙයක් මෙතන සංගවී තියනවාද කියන එක පොඩ්ඩක් අපිට මතක කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කරවත් ස්වාමීන් වහන්සේ. අපි සූත්‍ර දේශනාවකදී සූත්‍ර දේශනාවක් සූත්‍රයක් තේරුම් ගැනීමේදී අපිට හුදකලාවම ඒ තනි සූත්‍රය අරන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සූත්‍ර වලට උපකාර කරගන්න පුළුවන් තව සූත්‍ර තියෙනවා. ඊළඟට ඒ අපේ මූල ධර්මයේ කියන එක අභිධර්මයේ කියන එක වැදගත් වෙනවා. දැන් අපේ නිවන කියන එක අපි අපි ගන්න වචනේ පාවිච්චි කරන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනේ නිර්වාණය නිවන නිවන කියලා කියන්නේ කෙලෙස් වලින් තොර මනස කියන එකයි. ඒතර කෙලෙස් වලින් තොර මනසකට එන්න නම් කෙලෙස් නැති වෙන්න ඕන. ඒ කෙලෙස් නැති වෙන්න තියෙන මූලධර්මය තමයි කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. කෙලෙස් වල අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව සහ විතික්ම අවස්ථාව. අනුසය කියලා කියන්නේ කෙලස් බීජ හැටියට අණු හැටියට මනස තුළ තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට මේ වෙලාවේ අපේ මනස තුළ ද්වේෂය ක්‍රියාත්මක නැහැ. නමුත් ද්වේෂය අනුශය වශයෙන් මනසේ තිබෙනවා. එතකොට අවස්ථාව පසුබිම සකස් වෙනකොට කෙලස් ඊළඟට කෙලස් ක්‍රියාත්මක වෙනවා විතික්කම වෙනවා කායිකෝ හෝ වාචසිකෝ. එතන මේ කෙලෙස් වල අවස්ථා තුන කෙලෙස් නැති කිරීම සඳහා ධර්මයේ දෙන මූලික න්‍යාය තමයි දීතිකම වීම කෙලෙස් ක්‍රියාවට නැගීම සීලයෙන් තමයි නතර කරන්නේ. කෙලෙස් වල ක්‍රියාකාරීත්වය. කෙලෙස් මතුවලා එන එක සමාධියෙන් ඉවර නැති කරනවා. ප්‍රඥාවෙන් තමයි අර අනුශේය අවස්ථාවේ තියෙන කෙලෙස් නැති කරන්නේ. ඒක තමයි බුදුදහමේ මේ ත්‍රිශික්ෂාවේ මූල ධර්මය. ඔක තමයි ධර්මයේ මාර්ගයේ තියෙන මූල ධර්මය. කෙලෙස් වල අවස්ථා තුන තියෙනවා. ඒ අවස්ථා තුනට ත්‍රිශික්ෂාව දීලා තියෙනවා. විතික්‍රම අවස්ථාව නතර කරන්න සීලය තියෙනවා. පරිඋත්ථාන නතර කිරීමට සමාධිය තියෙනවා. අනුසය වශයෙන් අවසන් කිරීම ප්‍රඥාව කියනවා. ඒතර මේ ශික්ෂා තුන ඕනම. ඒතර මෙහි ඉස්සල්ලාම වීතික්කම වීම නතර කිරීම සඳහා තමයි මේ ශික්ෂා පද ටික දීලා තියෙන්නේ. එතකොට ඒ වීතික්කමම වීම නැත්නම් ක්‍රියාත්මක වීම නතර වෙනකොට සති සම්පජඤ්ඤ සූත්‍රය සඳහන් කර අද සති සම්පජඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සති වර්ගයේ තමයි මේ සති සම්පජාන සූත්‍රය තියෙන්නේ. මේ සති සම්පජාන සූත්‍රයේ පැහැදිලි කරනවා සීලයෙන් යුක්ත වීම. සීලයෙන් යුක්ත වීම සමාජයට හේතු වෙනවා කියන එක. ඒක බොහොම පැහැදිලි සූත්‍රයක් මේ වගේම. එතකොට මෙතනදී සමාධිය කියලා කියන්නේ හිතේ සංහිතියාව. හිතේ සංහිතියාව. එතකොට අර කෙලස්වල විතික්කම වීම ක්‍රියාත්මක වීම කෙලස් ක්‍රියාත්මක වීම සීලේ නතර කරපුවාම හිත සමාධියට බර වෙන්න සමාධිගත වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට හිත සමාධිගත හිතට ආවට පස්සේ ඒ කෙනාට පේන්න පටන් ගන්නවා තමන්ගේ කෙලෙස් අනුශය වශයෙන් තියෙන හැටි. ඒ අනුශය වශයෙන් තියෙන කෙලෙස් පේන්න පටන් ගත්තාම තමන්ම හොයා ගන්නවා තමන්ටම පුළුවන් ක්‍රමයක් හදාගන්න ඒ ක්ලේශය තමන්ගේ මනසෙන් ඉවත් කරගන්න අයින් කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන පෙළඹවන්නේ කාරණේ තමයි මේ සංහිදියා මනස සමාධි මනසට ගේන්න ඒ කෙනාට ගැටලුවක් නැහැ. ධර්මය පේන්න පටන් ගන්නවා. මොකද අවශ්‍ය ප්‍රසාදයේ තියෙන නිසා ධර්මයේ සම්බන්ධයෙන්. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව ඒ ප්‍රසාදයේ තියෙන නිසා ඔහුට එතනින් එහාට ඒකේ සවසන් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි සූත්‍රය පෙළ ගැහිලා තියෙන්නේ. බොහොම පින් සමිනාස්ස සමානපින් හොඳයි කල්යන් මිත්‍රින්ට අවස්ථාව තියෙනවා තවදුරටත් සූත්‍රය සම්බන්ධයෙන් ප්‍රශ්න ගන්න ඒවන් සර්ම අවසරයි සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් මතක් නැතුණා මේ සූත්‍රය වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මෙතන මේ තම ආජීව අස්කන්ධ කොම් කීලේ ගැන කතා කරන්නේ අපි නිතරම සාමාන්‍යයෙන් හුඟක් අය පොදුර තියෙන්නේ පංචශීලයේ සමාදන් වීමයි. ඒනට දැන් මෙතන කතා කරන විදිහට එතන යහපත කියන ආජීව සංග සීලේ සමාදන් වීමෙහි මෙතනදී අර සමුණු සමාදන් වෙලා ඊට පස්සේ අනිත්‍යව සමාදන් කරවලා ඒවැ ගුණ කියලා ඒක ඒක තව තව ගුණද කියනවා කියලා කියනවා. එතනදී වෙන්නේ සංඥාන්ත විශේෂින්ද අපිට තවත් කෙනෙකුට මේක කියන්න කියන්නේ යන්නේ මේකේ ගුණ කියනෙන් මේකේ ඒ ගැන හැසිරීම ඒ හැදීමට ඒ සමාදම් කරවීමෙන් කරන්නේ තමුන්තල තියෙන මේ සීලය තවදුරටත් තමුන්ට සමුන්ව අවංක වීමක් සම්මුතිරේ මේ සීලය අත්වශයෙන් තියනවාද කියන හොයා බැලීමක් එතන සිදු වෙනවා මේ ස්වන්නත් පොඩ පැහැදිලි කරගන්න පුළුවන්. ආ ඔව් මම තමා ඔතන එක ඔතන තියෙන පැති ගොඩක් සිද්ධ වෙනවා. එකක් තමයි මොකද මේ අපි ජීවත් වෙන සමාජය තුළ අනිත් අය මේ සීලය තුළ පිහිටා සිටියොත් තමයි අපට පහසු වෙන්නේ මේ ශික්ෂාව පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් මම මේ ශික්ෂාව නැති සමාජයක ඉන්නේ මට මෙතන ඒක තමන්ට පුහුණුවට බාධායි. මොකද අපි දන්නවා ප්‍රත්‍යඥ පුජ්‍යලෝ හැටියට සාමාන්‍ය පුද්ගලයෝ හැටියට ඒ ශක්තිය නැති බව අපි දන්නවා. එහෙම එහෙම කෙනෙකුට එක්කෙනෙකුට දෙන්න උන ශක්තිය තිබුණාට අති බහුතරයකට එහෙම ශක්තිය නැහැ. ඉක්මනින් මේ සමාජය තුළ අගය වෙන සමාජයෙන් වටිනාකම් දෙන දේවල් වලට පෙළඹෙනවා. ඉතින් ඒක නිසා ඒ සමන්ත රැකවරණයක් ලැබෙනවා. තව පිරිසක් මේ සඳහා එකතු වීම තුළ ගෙදරක් ඇතුළේ ගෙදර සියලුම සමාජිකයෝ ටික යම් කිසි ශික්ෂාවක පිළිතන් එකඟ වුණොත් විතරයි ඒ ගෙදර නිවසේ ඉන්න අයට ඒ ශික්ෂාව පවත්වාගෙන යන්න පුළුවන් අන්න ඒ වාසිය මෙතන තියෙනවා ලැබෙනවා. ඒ වාසිය ලබා ගන්න ඕන අපිට. ඒ තමන්ට වටපිටාවක් පරිසරයක් පාතිල උපදේශයක් හදාගන්න එක. ඒ වගේම තමයි මානසික පැත්තෙන් තියෙනවා Taman යමක් වෙනුවෙන් පෙළඹ පෙනේ හිටියොත් ප්‍රකාශ කරොත් එයාට සිද්ධ වෙනවා ඒ තුලම පිහිටා ඉන්න. මොකද අනිත් අය බලාපොරොත්තු වෙනවා ඔහු ප්‍රකාශ කරන දේ තුල ඔහු පිහිටයි කියලා. ඒ කියන්නේ අර තමා සම්මතයේ පිහිටා සිට ඔවා දෙනු පරහට. එහෙම නැත්නම් ඉතින් අර වැද්දන්ගේ බන බවට පත් වෙනවා කියන එක. අන්න ඒ තත්ත්වයට නොයෙන්නට එතකොට අර තමන් පෙනී හිටපු දේ වෙනුවෙන් තමන් ප්‍රකාශ කරපු දේ වෙනුවෙන් තමයි පෙනී හිටින්න සිද්ධ වෙනවා. අන්න ඒ පළඹවීම ඒ පළඹවීම ඉතාම වැදගත් වෙනවා අපිට මේ ස්ථාවරයේ සීලයක පිහිටන්ඩ ශික්ෂණය සඳහා. එම අර්ථ ගොඩාක් මේක අර්ථ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇයි මේ ත්‍රිකෝටියක් ගෙනාවේ මේ අන්ත තුනකින් මේක පාරිශුද්ධ කරන්න කියලා කිව්වේ කියලා. මම පිළිසන්න සරණයි සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රියන්ගෙන් අවසරයි. පින්වත් ස්වාමින් වහන්සේ දැන් මේ අද අපි කතා කරපු මේ සූත්‍ර දේශනාවේදී මේ සීලය තමයි අපි අවධාරණයට ගෙනාවේ. එතකොට මෙතනදිත් මේ සීලය දැන් අපි පංච සීලය සහ අනිකුත් සීලය සමාධියාම කියලා කියනවනේ. අනේ වගේ මේතනදිත් මේ සීලය මේ සමාධියාම අපි සමාදන් විය යුතු කියලා කටින් ප්‍රකාශ කළ යුතුද කියන එකයි මගේ ප්‍රශ්නේ. හා සීලේක සීලේක සමාදන් වීමේදී තියනවා ඒක අදිෂ්ඨාන කිරීම සීලයක් අදිෂ්ඨාන කිරීම සීලය වචනෙන් ප්‍රකාශ කිරීම ඒ ඕනම ක්‍රමයකින් අපිට සීලයක පිළිපදන්න පුළුවන්. Tamanට Taman අදිෂ්ඨාන කිරීමෙන්ම සීලය පිළිපදන්න පුළුවන්. එතකොට වචනෙන් කීම කියන එක අපිට අවශ්‍ය වෙන්නේ අපි සාමූහිකව සීලේක සමාදන් වෙන වෙලාවක සියලු දෙනා එකතු වෙලා ඒක අර අපි දිවුරුම් දැන් දිවුරුම් දීමක් කරන ඔත් එකක් ගන්න. අන්න ඒ වගේ සාමූහික කරන වෙලාවක සාමූහිකව එක ප්‍රකාශක මේ වාක්‍යයකට කීම එතන තියෙන ඒ පසුබිම අපි කරන කිසියම් ඒක අපේ සිරිතක් අපේ චරිතයක්. එතකොට ඒ එතන තියෙන ඒ චාරිත්‍රයේ සිරිත ඒ සම්ප්‍රදායට අපි ගරු කරලා ඒට අනුකූලව හඬරගලා ශික්ෂාපදේ කියලා සමාදන් වෙන එක අපේ එතන තියෙන සත්භාවයක් ඒක සත්පුරුෂ භාවයක් මොකද හේතුව තමයි දැන් අපේ ඉතිහාසය ගත්තොත් අපේ හිටපු හොඳම උකත් හොඳම බුද්ධිමත් අය අපි ගරු කරන අය සමහර ලාවට මේ වගේ කාරණා සම්බන්ධයෙන් එහි තිබෙන පැටි කල්පනා නොකර කරපු ප්‍රකාශන තියෙනවා මේ සීලය නැවත එක සැරයක් සමාදන් වුණොත් නැවත සමාදන් වෙන්න අවශ්‍ය නැහැ කැඩුන් නැත්නම් මේක සමාදන් වුණා නම් එක ප්‍රමාණවත් ඒ වගේ ප්‍රකාශන මේක හඳුනාගලා කියන්න ඕනේ නැහැ තමන් අදිස්ථාන කරගත්තා නම් ඉතින් ඒවා තුල තියෙන අර යම් කිසි විදිහක තර්ක තර්කානුකූල භාවයක් විතරයි නමුත් අපේ තියෙනවා ධර්මයේ තියෙනවා මේ ශික්ෂාපද නැවත නැවත සිහිපත් කරලා බලන එක. මේ සූත්‍රයේම තියෙනවා අර අකණ්ඩාණ්‍ය අච්චිද්දාණ්‍ය සබලානි කියලා තියෙන වචන ටික තියෙනවා මේකේ. මම ඒ ගැන වැඩි සාකච්ඡා කරන්නේ නැහැ අද. දැන් ඒ නැවත නැවත මෙනෙහි කිරීම සාමූහිකව කපිරිසක් හැටියට එකට එක මේ සත්‍යයනා කිරීම ඒ වගේ දේවල් කිරීම ඇතුලේ තමයි අපේ මනස තව තව දුරටත් මේක තුළ සහවුරු වෙන්නේ. තව පිරිසක් එක්ක එකතු වෙලා කීම තුළ Taman ශක්තිමත් වෙනවා. මොකද Taman එක්ක තව පිරිසක් ඉන්නවා වැඩේට. ඒ නිසා ප්‍රායෝගික අර්ථවලින් එක වටිනවා මේ පිරිසක් එකතු වෙලා සමාදන් වෙන එක. ඒ හඳුනාගලා කීම කියන එකත් වටිනවා. මොකද අනිත් අය එකතු කරගන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒක වෙනුවෙන් ඍජුව පෙනී සිටීමත් එකක හේතු වෙනවා ඒකට. මම හිතනවා ඒ උත්තරේ ප්‍රමාණවත් කියලා මහත්මයා ප්‍රශ්නයට. බොහොම පිං පිංවත් ස්වාමීන් වහන්සේ. එන්නම් මම නවතින අනිත් පැයට අවස්ථාව ලබනවා. තවත් කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ප්‍රශ්නයක් නේද ඉදිරිපත් කරන්න ජයතුමාත්මිය හොඳයි මම හිතනවා ජෝතිපාල මහත්මයා අහපු ප්‍රශ්නයටත් එක්කම එකතු කරගන්න කැමතියි ස්වාමීන් වහන්සේ ඇතම් අවස්ථාවල ඇතම් දේශනාවල උදාහරණයක් හැටියට ගණක මොග්ගල්ලාන සූත්‍රය වගේ තැන්වල බුදුජානක මහත්මයේ දේශනා කළා තියෙනවා මේ සමාදාය සික්කස්තු සික්ඛාපදේසු කියලා එතන විස්තර බ්‍රාහ්මණ ඒ කොට කියපු දෙයක් කියලා. දැන් අවස්ථාවලදී මේ විදිහට දේශනා කරලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක පැහැදිලි නෑ ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ දැන් අර සමාදන්ව සිල්පද රකින්නවා කියන එක ඇතම අවස්ථාවේ බුදුරජාන් වහන්සේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා සමාදන් වෙලා රකින්න කියලා නේද ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔබතුමා එතන අර සමාදන් වීම කියන අදහස් කරේ මොකද්ද කියන එක අනුව තමයි තේරෙන්නේ. එතනේ වචන පාවිච්චි කරලා තියෙනවා. අදිෂ්ඨානයකින් සමාදම් වෙන්නත් පුළුවන් හැටියට තමයි සාරණාසි අපිට විස්තර කරේ නේ සාරණාසි එහෙම. මේ දෙක දෙකම කරන්න පුළුවන් කියන එක. අන්දාස කියන්නේ කටහඬ කියන්නේ මේ වචනෙන් කියලා ප්‍රකාශ කිරීම ඒක තියෙනවා අදිෂ්ඨාන වාචනා මේ ක්‍රම කීපයක් තියෙනවා අපිට ඒ අදිෂ්ඨාන කිරීම වචනයෙන් කීම තව කෙනෙක් ඉස්සරහා පොරොන්දු වීම සාමූහික සජ්ජායනාව මේ කියන ක්‍රම ඔක්කොගෙම සීලය සමාදන් වෙන්න පුළුවන්. අදිෂ්ඨාන කිරීම විතරක් නෙමෙයි. ඒ කියන්නේ අදිෂ්ඨානය වචනෙන් ප්‍රකාශ කිරීම තව කෙනෙකු ඉස්සරහා පොරොන්දු වීම සාමූහිකව එකතු වෙලා සජ්ජායනා කිරීම මේ කියන ක්‍රම හතරකින්ම මේ සීලයක පිළිපදන්න පුළුවන්. සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒ සමාදන් වීම කියන වචනේ එක අදහස් කරන දේ ওই ක්‍රම හතරටම කරන්න පුළුවන්. එහෙමයි සම්මාස බොහොම පිං. හොඳයි කල්‍යාණ මිත්‍රී තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අද වැඩසටහන නිමා කරමු. මම හිතන්නේ මේ වෙනකොට සමාජඥා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ පින්දීම් කටයුතු කළා. ඒ නමුත් අපි සවනට සිසිලස යාත්‍යන්තර දාම් ප්‍රචාරක සේවාව වෙනුවෙන් පූජ්‍ය මිත්‍රක කමල්ශ්‍රී ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ අද කළා වූ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම මෙතුවක් කල අපි ධර්මයේ දාන දානයේ කිරීමෙන් වන ධර්ම ප්‍රචාර කිරීමෙන් ලබාගත් කුසලයක් නම් ඒ සියලුම කුසල් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මේවා සම්බන්ධීකරණය කරමින් අපිට කල්යාණ මිත්‍ර පිසිටනාත් මහත්මයාට එතුමාගේ පවුලේ සියලුම දෙනාට ඒ සියලුම අපහසුකම් ජීවිතේ ඇති මගේ හැදී තවදුරටත් මේ ධර්මයේ සජීවී ධර්මයේ පවත්වා ගැනීමට කටයුතු කිරීම හැකියාව ලැබෙවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. මේ වැඩසටහන සජීවීව www.savanasisi.org එකේ ප්‍රචාරය වුණා මුල සිටම ඒ ඒ ටයිප් එකේ නොකුණත් යම් පිටකෙත් නැතවන් දෙකින් කිය. ඉතින් ඒ කොණිල්ල කියලා මතක් කරනවා කල්යනා මිතුරු මිත්‍රයන් කැමති නම් දැන් මේ වැඩසටහනින් පස්සෙ අපි ප්‍රචාරය කරනවා පුජිපාද සාවිනී ආර්ය ධර්ම ඒ අපවත් ගෞතම සාරණාන්ත අපවත් ගෞතම සාරණාන්තේ විසින් දේශිත විශේෂ ධර්ම දේශනාවක් ඒ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. හොඳයි. මම අද දවසේ සසරන් නිමා කරමු. සුසමාත්ම ඔබතුමාට මෙන්න යමක් කියන්න තියෙනවා නම් නැත්නම් අපිට පුළුවන් සසරන් නිමා කරන්න. සමාන ලලිත් මහත්මයා මට එහෙම එකක් නෑ ස්වාමීන් වහන්සේ නම් අප්‍රමාණ කින් වාසී පාදක මස්කාර කරනවා සබන් සන්නයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛ ආරිසේනානං ආගේ සම්පති පාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ සුතං සම්මා ආදී